හැටියට වැඩම කළ කොළඹ හත බෞද්ධාලෝක මාවතේ අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරිසත් ධම්මවංශ මහානිකායේ අනුනායක ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම වාගීශවර අතිපූජ්‍ය බුරලේ අතුල අනුනායක ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සාදු සාදු සාදු අද ධර්මදේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ කියන කිංසුද සූත්‍රයයි.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 ඒ අහපු ප්‍රශ්න හතරට මේ දේවතාවුන්ට බුදුරජාණන් වහන්සේ දුන් උත්තර හතර මාතෘකාවට ගත්. මේ දේවතාවුන් වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නය කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං බුදුහාමුදුරුවනේ මේ ජන සමාජය ගත්තාම සමහර පුජ්‍යලෝ ඉන්නවා විවිධාකාර වූ සම්පත් එක්රැස් කරන පණ ඇති පණ නැති සචේතනික අචේතනික ඒ සම්පත් වස්තු අතර ගෙවල් දොරවල් ඉඩකඩම් වතු පිටි හරකබාන යාන වාහන මිල මුදල් රන් රිදී මුතුමැණික් ධන ධාන්‍ය නොයෙකුත් උපභෝග පරිභෝග භවභෝග වස්තු අනන්ත ප්‍රමාණ රැස් කරයි ස්වාමීනි මොනම හේතුවක් නිසාවත් විනාශ කළ නොහැකි එහෙත් මිනිසෙකු විසින් තම ජීවිතයට එකතු කරගත යුතු වටිනාම ධනය වස්තුව මොකක්ද බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි සද්ධීද විත්තං පුරිසස්ස සෙත්තං මොනම හේතුවක් නිසාවක් විනාශ කළ නොහැකි. එහෙත් මිනිසියෙකු විසින් නිරන්තරයෙන් ජීවිතයකට එකතු කරගත යුතු උතුම්ම ධනය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන වචනේ කෙටි තේරුම විශ්වාසය විශ්වාසය කියන ධර්මතාවයේ මා දකිනවා එක්තරා විදිහක ශ්‍රේෂ්ඨ මානව ධර්මයක් ගුණයක් ඇටිය. ඇයි මං එහෙම කිව්වේ? දෙන්න දෙමහල්ලෝ අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගෙනකොට ඒ පෞල් ජීවිතය බොහෝ සාර්ථකයි. දෙන්නට දෙන්න අවිශ්වාසයෙන් කටයුතු කරනකොට ඒ ජීවිතය ගැටලු සහගතයි. දෙමව්පිය දූ දරුවෝ අතරත් එහෙමයි. සහෝදර සහෝදරියන් අතරත් එහෙමයි. බිරිඳ ස්වාමියා අතර, ගුරුවරු ගෝලයෝ අතර, ආයතනයක ප්‍රධානීන් සහ සේවකයෝ අතර රටක් පාලනය කරන පාලකයෝ සහ රටවැසියන් අතර පන්සලේ හාමුදුරුවෝ සහ දායකෝ අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගෙනකොට ඊතා සාර්ථකයි වෙන්නේ. අවිශ්වාසයක් ගොඩනැගුණොත් අසාර්ථකයි. විශ්වාසය ගොඩනගුණාම දියුණුව, අභිවෘද්ධිය, ආරක්ෂාව, සතුට, සාමය, සමගිය, සහෝදරත්වය, බැඳීම, ලෙංගතුකම, එකමුතුකම මේ සියල්ලම ගොඩනගන. අවිශ්වාසයක් ඇති වුණොත් මේ සියල්ලම කඩා වැටෙනවා. එක්තරා විදිහක මානව ධර්මය. මොනෝ පිළිබඳවද? කාරණා පහක් පිළිබඳව යම්කිසි මිනිසෙකුගේ චිත්තසංතානයක් තුල ගොඩ නැගෙන නොසැලෙන විශ්වාසයටයි ශ්‍රද්ධාව මොනවද කරුණු පහ? එක මමේව බුද්ධෝ බුදුරජාණන් වහන්සේ මගේමයි මට මගේ බුදුහාමුදුරුව විශ්වාස මට මතකයි අපේ රවි නානායක්කාර මහත්මයා එතුමා විවාහ ගිවිස ගත්තයින් පස්සේ එතුමාගේ බාරයක් තිබුණා බුද්ධගයා භූමියේ වැඩ ඉන්න ඒ උතුම් බුද්ධ ප්‍රතිමා වහන්සේ ජීවමාන බුදුන් වැනි බුදුරජාණන් වහන්සේගේ ඒ රූපෙහි ඡායා රූපයක් අරගෙන පන්සල් මා හිතන්නේ 150කට වැඩිය. ලස්සන රාමුවක් සකස් කරලා පන්සල් වලට පූජා කළා. එතුමා ඒ බුද්ධගයා භූමියේ වැඩ ඉන්න බුදුහාමුදුරුවෝ පිළිබඳ බුද්ධ රූපයේ පිළිබඳ ඒ පුණ්‍යස්ථානයේ පිළිබඳ ඒ පින්දිම පිළිබඳ පුදුමාකාර වූ ගෞරවයක් විශ්වාසයක් හද තුල ගොඩ නැගුණා. දැන් ලංකාවේ කොච්චර ප්‍රතිමා නෙලලා තියෙනවද? ඇයි ඒ ප්‍රතිමාවම පූජා ඒ භූමිය කෙරෙහි එතුමා තුල ලොකු විශ්වාසයක් ගෞරවයක් ගොඩනැග. මමේව බුද්ධෝ බුදුහාමුදුරුව මගේමයි මට මගේ බුදුහාමුදුරුව විශ්වාසයි මමේව ධම්මෝ ධර්මයේ මට විශ්වාසයි මමේව සංඝෝ මහා සංඝ රත්නයේ මට විශ්වාසයි මේ සිවුරට පුදුම ආදරයක් ගෞරවයක් ලෙංගතුකමක් දක්වන හොඳ දායක මහත්මයෙක් හොඳ දායක නෝනා කෙනෙක් ඊළඟට කර්මය කර්මය මට විශ්වාසයි කම්ම පලං කර්ම විපාකය මට විශ්වාසයි හොඳ දෙයක් කළොතින් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දෙයක් කළෝතින් නරක ප්‍රතිඵලත් ලැබෙනවා. යාදිසං වපතේ බීජං වැපුරුවේ පළකලේ සිටෙව්වේ යම් බීජයක්ද තාදිසං හරතේ පලං මවිසින් බලාපොරොත්තු විය යුත්තේමද මවිසින් වපුරන ලද පැල කරන ලද සිටවන ලද බීජයට අදාළ අස්වැන්නමයි දී වපුරුපු කෙනෙකුට වී මිසක් කවදාක්වත් මුංගට හම්බ වෙන්නේ කොස් හිටූපු කෙනෙකුට කවදාක්වත් කොස් මිසක් මිසක් දෙල් හම්බ වෙන්නේ අඹ හිටූපු කෙනෙකුට කවදාක්වත් අඹ මිසක් රඹුටන් හම්බ වෙන්නේ වපුරපු බීජයට අදාළයි අසයන් හොඳ දෙයක් කළොතින් හොඳ ප්‍රතිඵල වගේම නරක දෙයක් කළොතින් නරක ප්‍රතිඵලත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. බුදුහාමුදුරුව පිළිබඳ ධර්මයේ පිළිබඳ සංඝයා පිළිබඳ කර්මයේ පිළිබඳ කර්මඵලය පිළිබඳ මෙන්න මේ காரணා පහ පිළිබඳව යම්කිසි මිනිසියෙකුගේ චිත්තසංතානයක් තුල ගොඩ නැගෙන නොසැලෙන විශ්වාසයටයි මේ ශ්‍රද්ධාව කියලා. ඇයි මේ ශ්‍රද්ධාව උතුම් ධනයක් සෑම බෞද්ධයෙකු මේම මුඛ්‍ය ප්‍රධාන අරමුණ ප්‍රධාන පරමාර්ථය නිවන් අවබෝධ කරගන්න ඉදම් මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු නිවන් සුව පිණසම හේතු වේවා. නිවන් අවබෝධ කරගන්නට බෑ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙක්. අම්මට තිබුණා තාත්තා ළඟ තිබුණා බිරිඳ ළඟ තිබුණා ස්වාමියා ළඟ තිබුණා දූ දරුවෝ ළඟ තිබුණා සහෝදර සහෝදරියෝ ළඟ තිබුණා නෑදෑයෝ ළඟ තිබුණා හිතවතුන් ළඟ තිබුණා පන්සලේ හාමුදුරුව ළඟ තිබුණත් මේ වාඩි වෙලා ගෑවි නොගෑවි බනහන කෙනා ළඟ තිබුණත් වැඩක් නැහැ මා ළඟ ශ්‍රද්ධාව නැහැ නිවන් අවබෝධ කරගන්නට නම් මා ළඟ මේ උතුම් ගුණය ධනය තිබිය යුතුයි. මා ළඟ මේ ගුණය තියනවද නැද්ද කියලා කොහොමද බලන්නේ? බලන්නට ක්‍රමවේද තුනක් තථාගත බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්චේර මලං සවි සද්ධෝති උච්චති ශ්‍රද්ධාවන්ත මිනිස්සේ හඳුනාගත හැකි ලක්ෂණ තුන. එක දස්සන කාමෝ දකින්න කැමති. සීලවතං. තමන්ට වැඩිය සීලයෙන් ගුණයෙන් උසස් උදවිය උතුමන් දකින්න කැමති. දෙක සද්ධම්මං සෝතු මිච්ඡති. සද්ධම්මං කිව්වේ නවලෝතුරා ශ්‍රී සද්ධර්මය සෝතු කිව්වේ අහන්නට ඉච්ඡති කිව්වේ කැමති ඉදයක් විවේකයක් පහසුවක් ලද ලැබෙන හැම විටකම බුදුබණ පදයක් අහන්න කැමති විනේය්‍ය මච්චේර මල තමා සතු තමාට අයිති කය වෙහෙසවල වෙන්න පුළුවන්. බුද්ධිය වෙහෙසවල වෙන්න පුළුවන්. වාසනා ගුණයකින් වෙන්නටත් පුළුවන්. තමන්ගේ හැකියා දක්ෂතා කුසලතා මත වෙන්නටත් පුළුවන්. පරම්පරාවෙන් වෙන්නටත් පුළුවන්. තමාට අයිති තමා සන්තක තමාට හිමි යමක් වෙතොත් එය තව කෙනෙකුගේ යහපත දියුණුව අභිවෘද්ධියේ සෙත සාන්තිය සඳහා පරිත්‍යාග කරන්න කෙනෙක්. ලක්ෂණ තුන තමන්ට වැඩි සීලයෙන් ගුණයෙන් උසස් අය දකින්න කැමති බුදුබණ අහන්න කැමති දන් දෙන්න කැමති දැන් තමන්ගේ හිත තමන්ට උත්තර දීලා ඉවරයි කවුද ඒක දන්නේ දැන් ළඟ ඉන්න කෙනාවත් දන්නවද බලන්න. ඒක මම විතරයි නේද? දැන් ඔය ඇත්ත ළඟ මේ ගුණේ නැද්ද? තියෙන. මේ ගුණේ නැත්තම් අද මේ බෞද්ධයා නාලිකාවේ මේ සජීවි වැඩසටහනේ ධර්මදේශනාවේ දායකත්වය අරගෙන ලෝකයාටම මේ දහම් පණිවිඩය දෙන්නට තරින්ද්‍ර මහත්මයා ළඟ නෝන මහත්මයා ළඟයි සුමුදු නෝන ළඟයි නතුදුනා නම් මේ වැඩසටහන බාර ගනීද නෑ අද ලෝකෙටම මේ පණිවිඩය අපි හැමෝම ළඟ අපි ළඟ විතරක් මේ බෝසත් දරු පැටව් ළඟත් මේ ගුණේ සමහර වෙලාවට අපි ওই පාරේ එහෙම වඩිනකොට පෙරපාසල් යන පුංචි දරුවෝ දැක්කොත් දහම් පාසල් යන පුංචි දරුවෝ දැක්කොත් දිනපතා පාසල් යන පුංචි දරුවෝ දැක්කොත් ඇවිල්ලා බිම වාඩි වෙලා වැඳලා ධන ගහලා වැඳලා තමයි යන්නේ. Tamanට වැඩි සීලයෙන් ගුණයෙන් උසස් අය දකින්න තමයි. අපි හැමෝම ළඟ. දැන් මේ ඕනම කෙනෙකුට ඕනම ගුණයක් නැති කරගන්න හරි පහසුයි. රැකගෙන දියුණු කරගෙන ආරක්ෂා කරගන්නටයි අපහසු. ඒක වටින ගුණයක් නේ. දැන් බලන්න අපි හම්බ කරගන්න දේවල් නැති වෙන ක්‍රම හතරන තියෙන්නේ. 1. ගින්න. 2. වතුර. 3. සොර සතුරු බිය. 4. පාලකයන්ට විරුද්ධව වැඩ කරන්නට ගියොත් ඔවුන් රාජසන්තක කරනවා. දැන් මේ ක්‍රම හතරෙන් විනාශ නොවන උතුම්ම ධනෙනි ඇහි ඒ ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව. මා ළඟ තියෙන මේ ශ්‍රද්ධාව ගින්නට අහු වෙලා පිච්චෙනවද? වතුරට ගහගෙන යනවද? හොරුන්ට ගන්න පුළුවන්ද? පාලකයන්ට රාජසන්තක කරන්න පුළුවන්ද? බෑ. මේක වටින ගුණ. මේක බුදුපසේ බුදු මහරහත් උත්තමයින් වහන්සේලා ළඟ තියෙන ගුණය. මේ ගුණේ නැති කිසිම කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නත් බෑ. එහෙනම් මේ ගුණය කොහොමද අපි රැකගන්නේ? ආරක්ෂා කරගන්න. ඒකට ක්‍රමවේද තුනක් බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. මොනවාද? දන් දෙන්න, සිල් රකින්න, භාවනා. දන් දීම තුලින් අත්හැරීම පුරුදු වෙනවා. අල්ලගන්න ලේසි අත්හරිනවා. දන් දෙනවා කියන්නේ අත්හරින්න පුරුදු වෙන. සිල් රැකීම තුලින් මගේ කයයි මගේ කටයි සංවර කරගන්න. ලෝක සාමයට මූලිකම තැන තමයි එතන. ලෝක සාමය. කයයි වචනයි. එක සංවර කරගන්න. භාවනා කිරීම තුළින් මානසික සංහිඳියාව, ඒකාග්‍රතාවය, සමාධිය ගොඩනගා ගන්න. දන් දීම තුලින් අත්හරින්න පුරුදු වෙනවා, සිල් රැකීම තුලින් කායික වාචික සංවර භාවය ගොඩනගා ගන්නවා. භාවනා කිරීම තුළින් මානසික සමාධිය ගොඩනගා මේ කරුණු තුනම මගේ ආත්ම විමුක්තිය සඳහාම එතකොට මේ ශ්‍රද්ධාව නැමැති ආර්ය ධනය ආර්ය කියන්නේ උතුම් උතුම් ගුණ තියෙන කාලඟද බුදුපසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලා ළඟ වෙන කාලඟවත් ඒව නැහැ තියෙනවා ඒ වටිනා ගුණය දැන් අපි ළඟ තියෙන බව සැබෑ. පැහැදිලි. මේ ගුණය අපි රැකගන්න. තීරණය ඔබට බාරයි. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. බුදුහාමුදුරුවෝ මාර්ගෝපදේශකේ පමණයි. යා යුතු මග නොයා යුතු මග කල යුතු දේ නොකල යුතු දේ ගැළපෙන දේ නොගැළපෙන දේ බුදුහාමුදුරුව අපට මැනවින් පැහැදිලි කරා. දෙවෙනි ප්‍රශ්නය. කිංසු සුචින්නෝ සුකමාව. යම්කිසි මිනිසෙකුගේ ජීවිතයකට මොන වගේ දෙයක් නිතර නිතර පුරුදු වෙනකොට නිතර නිතර පුහුණු වෙනකොට ඒ මිනිස්සයා සැප ලබනවද සතුටු වෙනවද දියුණු වෙනවද මොන වගේ දෙයක් බුදුහාමුදුරු උත්තර දෙනවා ධම්මෝ සුචින්නෝ සුකමාවා ධර්මයේ ජීවිතයට පුරුදු පුහුණු කරගත්ත මිනිසයා සැප ලබනවා සතුටු වෙනවා දියුණුව මෙතන ධර්මයේ කියන වචනේ තේරුම මොකක්ද ධර්මයේ කියන වචනේ තේරුම් රාශියක් තියෙනවා කෙටි තේරුම තමයි සත්වයා සතර අපායට වැටෙන්නට නොදී අල්ලාගෙන ඉන්න නිසා තමයි ධම්ම කියන්නේ. එතකොට මෙතන ධර්ම කියන වචනේ තේරුම හොඳ දේවල්. ලේසි හොඳ දේවල් පුරුදු වෙන්නද නරක දේවල් පුරුදු නරක දේවල් පුරුදු වෙන්න හරි ලේසි. අමාත් හොඳ දේවල් පුරුදු ඒක නෙවෙයි ටික දෙනෙක් කියන්නේ. දැන් වෙන දෙයක් මෙතන සිද්ධ වෙනවා කිව්වොත් එහෙම මෙච්චර දීන්නේ නෑ. ඔබ තමයි බුදුහාමුදුරුව අපිට පැහැදිලි කරන්නේ. අසාරේ සාර මතිනෝ සාරේ තාසාර දස්සිනෝ තේ සාරංනාදි ගත්තන්ති මිත්තා සංකප්ප ගෝත අසාරේ සාර මතිනෝ සමහර අය ඉන්නවා වටිනා හරවත් දේවල්, નિසරු දේවල් හැටියට හිතන. සාරවත් දේවල්, નિසරු දේවල්, වැඩකට නැති හිස් දේවල් හැටියට හිතන. ඒ සාරං ආදි ගත්තන්ති. ඔහු බලාපොරොත්තු වෙන මෙලව පරලෝ බාහිර ආධ්‍යාත්මික ලෞකික ලෝකෝත්තර උභයාර්ථ දිනුව ඔහුට සලසා ගන්න බෑ සංකල්පේ මිත්‍යාවක්. මිත්‍යා සංකප්ප ගෝචන. සාරංච සාරතෝ ඤත්වා යම් පුජ්‍යලේක යම් මිනිස්සේ සරු දේවල් සරු දේවල් හැටියට හිතන්නේ නම් අසාරංචාසාරද වැඩකට නැති හිස් දේවල් හිස් දේවල් හැටියට නොහිතන්නේ නම් තේසාරං නාදිගච්ඡanti කවදාත්මක් ඔහුට ඔහු බලාපොරොත්තු වන දියුණුව සතුට සාමයේ සමගයේ සෞභාග්‍යය ඔහුට සැලසෙන්නේ නැහැ. නිසරු දේවල් පුරුදු. සරු දේවල් පුරුදු වුණොත් තමයි ඒ දේ බලාපොරොත්තු. සාරංච සාරතෝ ඤත්වා. අසාරංච අසාරතෝ. ඒ සාරං අධිගච්ඡං. ඔහු බලාපොරොත්තු වන දියුණුව අභිවෘද්ධිය ඔහුට සලසා ගන්නට පුළුවන් සම්මා සංකප්ප ගෝචරයි. දැන් බලන්න පින්වතුනි දැන් ඔය සමහර සංගීත සම්දර්ශන ගත්තාම බුදුන් මේ කොච්චරනම් සේනාවක් ඉන්නවද බලන්න. ওই එක සංගීත සංදර්ශනයකට ගිහිල්ලා සින්දු අහපු කී දෙනෙක් සෝවාන් වෙලා තියෙනවද? සකෘදාගාමි වෙලා තියෙනවද? අනාගාමි වෙලා තියෙනවද? රහත් ඵලයටපත් වෙලා තියෙනවද? නෑනේ. පංච දුෂ්චරිතේ මෙතන ක්‍රියාත්මක වෙනවා. පංච දුෂ්චරිත දැන් බණහපු කෙනෙක්නේ දෙයියනේ සෝවාන් ඵලයටපත් වෙන්නේ සකදාගාමි ඵලයටපත් වෙන්නේ අනාගාමි ඵලයටපත් වෙන්නේ අරහත් ඵලයටපත් වෙන්නේ මේ බණහපු කෙනෙක් විතරයි නේද ලෝකෙ හැටි හැම තමයි අසාරේ සාරමතිනෝ විසරු දේවල් සරු දේවල් හැටියට හිතනවා සාරවත් දේවල් වැඩකට නැති හිස් දේවල් හැටියට හිතනවා එතන විනාශය සරුදේ සරුදේ හැටියට හිතන්නේ නම් નિසරු දේවල් નિසරු දේවල් හැටියට හිතන්නේ නම් එතන තමයි සැනසීම සුවය ආරක්ෂාව දියුණුව සියල්ල ගොඩ සකාලංග කොතන කොහි තිබුණත් කමක් නැහැ තමන්ගේ ජීවිතයට වටිනවනම් වැදගත්නම් අර්ථවත්නම් හිතකරනම් සුවදායකනම් මෙලව පරලව සැනසීම සඳහාමනම් බාහිරාධ්‍යාත්මික දියුණුව සඳහාමනම් ලෞකික ලෝකෝත්තර සැනසීම සුවය සඳහාමනම් තරා තිරමින් වැඩක් නැහැ ජීවිතයට එකතු කර නරකනම් නපුරුනම් විනාශකාරීනම් විපත්කරනම් හානිදායකනම් ඒ තරා තිරමින් වැඩක් නැහැ පැවිදි හෝ වේවා ගිහි හෝ වේවා තරා තිරමින් වැඩක් ප්‍රතික්ෂේප ඒක තමයි බුද්ධ නියමය ඒක බුද්ධ නියමය මේ වටිනා වැදගත් පණිවිඩය බලන්න අපේ ගෙදර අපේ කුස්සියෙන් අපිට දෙනවන්නේ මේ වටිනා පණිවිඩය අපේ ගෙදර අපේ කුස්සියෙන් දෙන්නේ කුස්සිය මොනතරම් වටින උපකරණ රාශියක් අපේ ප්‍රයෝජනෙ සඳහා තියනවද බලන්න ඒ වටිනා උපකරණ අතර වටිනා උපකරණ දෙකක් ඇන දෙකක ඉල්ලලා තියෙනවා. මොකක්ද උපකරණ දෙක? කුල්ලයි පෙනේ. මේක තමයි උපකරණ දෙක. කුල්ලෙන් මොකද කරන්නේ? පොළන. පොළනකොට හොඳ ටික ඔක්කොම කුල්ලේ කුල්ලේ රඳව ගන්න. රොඩු බෝල් ටික විතරක් අස් කරනවා. වෙනීරින් මොකද කරන්නේ? හොඳ ටික ඔක්කොම හලනවා. රොඩු බොල් ටික විතරක් පෙනීරි ඉතුරු කර ගන්න. බලන්නකො කුල් කුල්ල අවුරුදු 100 ගණනක් තිස්සේ මොනතරම් වැදගත් පණිවිඩයක්ද මේ දෙන්නේ. අපේ ජීවිතේ හදාගන්න පණිවිඩයනේ මේ කුල්ලයි පෙනීරි අපිට දෙන්නේ තියෙන්නේ. කවුරුවා හිතුවද? නෑ. හෙට ඉඳලා කුල්ලයි පෙනීරි අතට ගන්නකොට කාව මතක් වෙන්නේ. කවුරු මතක් වුණා කම දෙන පණිවිඩීනේ වැදගත් වෙන්නේ නේ කුල්ලෙන් හොඳදී රැකලා දෙනවා පිළිරයින් හොඳදී පිට යනවා කුල්ලක් වාගේ අපි හැදෙනවා එතකොට දෙවියොත් අපිට වඳිනවා කවුද වැන්නේ සක්‍රදේවි කාටද වැන්නේ? මිනිස්සයා. මොකටද වැන්නේ? ගුණයට. මිනිස්සු ආදරය කරන්නේ ගුණයට. බලය එනවා යන. తాවකාල. ගුණේ යන්නේ නැති කරගන්න. ගුණේ නැති කරගන්න. ඒ නිසා කාලඟ කොතන කොහි තිබුණත් කමන්නේ හොඳ ටිකනේ. ඒ ටික ජීවිතේට අපි එකතු බලය තියෙද්දී සමාජයට ඵලදායි වැඩදායි නොගැලපෙන දේවල් කළෝති මිනිසු ප්‍රතික්ෂේප කරනවා. බලයේ තියෙද්දී හොඳ වැඩ කළෝති බලය නැති වුණත් ගුණයට මිනිස්සු සලකනවා. නිසා ගුණයට සලකනවා. පුළුවන් තරම් ගුණ ධර්ම අපිට සතුටු කිංසු සුචින්නෝසකමාව මොන වගේ දෙයක් ජීවිතේට පුරුදු පුහුණු කරගන්නකොට සැප ලැබනවද දියුණු වෙනවද සතුටු වෙනවද ධම්මෝ සුචින්නෝසකමාව හාති ධර්මයේ ජීවිතයට පුරුදු පුහුණු කරගත්ත මිනිසයා සැප ලබනවා සතුටු වෙනවා දියුණු වෙනවා බලන්න මේ බෞද්ධයා නාලිකාව නිර්මාණය කරපු නිර්මාත්‍රූවරයන් වහන්සේ හැටියට දරණාගම කුසල ධම්මහාමි. මොනතරම් සේවයක්ද මේ ආරම්භ කරලා දී? මොනතරම් වටින සේවයක්. අද මේ ලෝකේ රටවල් කීයක මේ බණ අහනවා? ඒ පිනම උන්වහන්සේට. හොඳ දේවා. අමාරුයි. මේවා පටන් ගන්නකොට මොනතරම් දුක් ගැහැට විඳගෙන මේවා පටන් ගන්න ඇද්ද උන්වහන්සේ? මොනතරම් බාධා එන්නද මොනතරම් ප්‍රශ්න එන්නද හොඳ දේවල් වලට කොතනක් ප්‍රශ්න වැඩි නරක දේවල් වලට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නිසා හොඳ දේවල් එකතු කරගමු අපට සතුටු වෙන්න තුන්වෙනි ප්‍රශ්නය අහනවා කිංසු හවි සාදු තරං රසා ඒකාන්ත වශයෙන් තමන්ගේ හිතට මානසික තෘප්තිය තෘප්තියක් සතුටක් ලබන ලැබෙන උතුම් රසය මොකක්ද දෙකක් වෙන්න බෑ එකමයි ඒකාන්ත වශයෙන් කිංසු හවේ හවේ කියන වචනේ තේරුම ඒකාන්ත වශයෙන් ඒකාන්ත වශයෙන් තමන්ගේ හිතට මානසික තෘප්තිය ලබන ලැබෙන උතුම්ම රසය මොකක්ද බුදුආමඳුරු උත්තර දෙන සත්‍යං හවේ සාදු කරන්න ඒකාන්ත වශයෙන් තමන්ගේ හිතට මානසික තෘප්තියක් සතුටක් ලබන ලැබෙන උතුම්ම රසය සත්‍ය රසය මොකද්ද පින්වතුනි සත්‍ය රසය කියන්නේ හිතට එකඟව අවංකව කටයුතු මට පුළුවන් ඕනම කෙනෙක් රවට්ටන්න ඕනම කෙනෙක් මුලා කරන්න මට පුළුවන් රවට්ට රවට්ට මුලා කර කර සමහර අය සමාජයේ ඉදිරියට ඇවිදි මගේ අම්මපා මගේ තාත්තපා මගේ දෙයියන්පා මගේ බුදුන්පා මගේ දරුවන්පා මගේ නේත්‍ර දෙකපා කිය කිය දිගුරන ලෝකේ රවට්ටන්න පුළුවන් එක්කෙනෙක් රවට්ටන්න බෑම කවුද මගේ මගේ හිත මට රවට්ටන්න බෑනේ ලෝකේ රවට්ටන්න පුළුවන්. මට මාව රවට්ටන්න. ඔකට ලස්සන උදාහරණ ගොඩක් තියෙනවා. මෙහෙම හිතන්නකො. මගේ අම්මා වෙන්න. තාත්තා වෙන්න. තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන් ස්වාමියා වෙන්න. දරුවෙක් වෙන්න පුළුවන්. සහෝදරයෙක් සහෝදරියක් වෙන්න. ඥාතියෙක් හිතවතෙක් වෙන්න පුළුවන්. අසල්වැසියෙක් වෙන්න. ලෙන්ගතු ආදරය දක්වන යම් පුජ්‍යලේ දැඩිසේ ගිලන් වෙලා රෝහල් ගත කරන ගත කරන්නේ දැඩි සත්කාරයකදී දැඩි සත්කාරයකකේට එකතු කරන අය අභික්කමන්ති නොමු පටික්කවන් ඒ පැත්තට යයිද මේ පැත්තට යයිද කියලා කාටවත් කියන්න බෑ නමුත් ඒ පින්වන්ත වෛද්‍යවරු මහත්තුරු නෝනලා ඉන්නවා. මේ රෝගියාගේ ජීවිතයේ තත්පරයක් හරි මෙලව රඳව ගන්න. නොකරන දෙයක්. සීලයින් දෙනවා, ඔක්සිජන් දෙනවා, ලේ දෙනවා, බෙහෙත් වර්ග දෙනවා, ඉන්ජෙක්ෂන් වර්ග දෙනවා. දිදීමේ රෝගියාගේ ජීවිතේ රැකගැනීමේ මහා සටනක මහ මෙහෙවරක් කරන. නමුත් රෝගියා දාපු අත දා තියනවා නිසල්මනේ. කිසිහල හොල්මනක්. මෙන්න මේ රෝගියා බලන්න මාත් යන රෝගියා බලන්න මාත් යන මං වගේම කෑව දිව්ව ඇඳ පැලඳ යුතුයකම් ඉටු කරපු මිනිස්සෙක් පින් දහම් කරපු මිනිස්සෙක් අද නිසල්මනේ රෝග ඇඳ මත දිග ඇදිලා උඩු බෙලිය අතට ඉන්නේ මේ රෝගියා දිහා බලන්න ගිහිල්ලා රෝගියා බලන්න ගිහිල්ලා රෝගියා දිහා බලගෙන බලාගෙන ඇස් දෙක අරගෙන හරි වහගෙන හරි මම මෙහෙම හිතන්නේ මිත්‍රයාණෙනි ඥාතිවරයාණෙනි සහෝදරයාණෙනි හිතවතාණෙනි කලන මිතුරාණෙනි මිතුරියනි මම අද ඔබ ඉදිරියට ඇවිදින් නිහඬව ප්‍රකාශ කරන්නේ මෙනෙහි කරන්නේ සත්‍යයි සත්‍යයි. මම මගේ ජීවිතේ තීරිච්ච දවසේ ඉඳලා මේ ඔබව මේ රෝහලට බලන් තාපු මේ මොහොතේ මගේ දැනීම හැටි මගේ මතකෙ හැටි මගේ සිහි කල්පනාවේ හැටි මම සතෙකු මැරුවේ නෑ මැරෙන්නේ නෑ මරවන්නට කිසි කෙනෙකුට මානු බලයක් මෙය සත්‍ය නම් මේ සත්‍යානුභව බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා. මේක තමයි සත්‍ය රසී. ලේසිද අමාරුද? හරි අමාරු. හුරුදුණු උච්චර වටින. පන්සිල් කියලා කියන්නේ උත්තුංග මානව ධර්ම පහ. උත්තුංග මානව හිතට සැනසෙන්න. ඒකාන්තව. හතරවෙනි ප්‍රශ්නේ අහනවා කතං ජීවින් ජීවිතමාහු සෙත්තා මොන වගේ උසස් ජීවත් වී මොන වගේ ජීවත් වීමක් උසස් ජීවත් වීමක් වෙනවද මොන වගේ ජීවත් වීම අන බුදුහාමුදුරු උත්තර දෙන පඤ්ඤා ජීවින් ජීවිතමාවස මොකද්ද ප්‍රඥාව ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ කොහොමද අපි ඇත්ත හැටියටින් දකින්නේ එනකොට එනවා මම විතරක් අඩාගෙන යනකොට යනවා නෑදෑසම අඬ වගෙන බොරු දැත්තද ඇත්ත දුප්පත් කොල්ලතු පැලෙන් පටන් ගත්තාම සිටුමාලිගාව රජමාලිගාවදී කවුරුත් මේ ලෝකෙට අඳාගෙන ආවේ ජාති දුක. අපි මේ ලෝකෙට අඳාගෙන එනකොට තාපිරිසක් hina වුණා. දෙක් ලැබුණා, දුවෙක් ලැබුණා කියලා සන්තෝෂිත hina. අඳාගෙන ආපු මං නිහඬව යනු. hina වෙච්චා. අඬ ඇයි අඬන්නේ? ලැබිච්ච දේ නැති වුණු දුක බොරු නෙවෙයි එනකොට කිසි දෙයක් අරගෙන ආවිත් නැහැ යනකොට කිසි දෙයක් අරගෙන යන්නෙත් නැහැ බොරු දැත්තද කො බලන්න ගෙන ආපු අය ගෙනන්න බලාපොරොත්තු වෙන්න අය මොකද මේ ලෝකෙට අපි අඳාගෙන එනකොට අත් දෙක මිටමලවගෙන මිටමලවගෙන ආවා කියලා කියන ධර්මතා දෙකක් ගෙනාව හංගගෙන ඇහැට පේන්නේ බුද්ධියට දැනෙනෝ පේන අත් දෙකෙන් මිටමලවගෙන ආපු පළවෙනි ධර්මතාවය මරණය හැංගිලා තියෙන්නේ හැංගිලා තියෙන්නේ කොතන වුවත් නැත මරුහට බාන අනිත් ධර්මතාවය කර්මය පේනවද නෑ බුද්ධියට දැන ওই දෙක ගෙනාවා ওই දෙක ගෙනියන අනිත් ඔක්කොම දාලා නිහන්නේ කවුද ගෙනිච්චේ කවුද ගෙනියන්නේ කවුරුද ගිහි පැවිදි අපි ඔක්කොම දාලා ගෙනියන්නේ හොඳ නරක දෙක නිසා. ඒ ටික විතරයි. ඔක්කොම දාලා. ප්‍රඥාව කියන්නේ ඔබට ගියේ එක. දුක්ඛේ ඥානං දුක පිළිබඳ හිතේ ඇතිවන විශ්වාස. දුක්ඛ සමුදය ඥානං මේ දුක් ඇති වෙන්නේ කොහොමද කියන හිතේ ඇතිවන විශ්වාස. දුක්ඛ නිරෝධේ ඥානං මේ සියලුම දුක් නැති කරන්න පුළුවන් කියන අවබෝධය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානම් මේ සියලු දුක් නැති කරන මඟ මොකක්ද කියන අවබෝධය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය දුක දුකට හේතුව දුක නැති කරන්න නැති කරන මඟ මොකක්ද මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ අපේ සිත් තුළ හටගන්නා වූ ගෞරවණීය දැනීම අවබෝධයට තමයි ප්‍රඥාව. මේ කරුණු හතරම බුදුරජාණන් වහන්සේ මෙලව පරලව ජීවිතය ආලෝකමත් කරගන්ටයි අපිට දේශනා. යා යුතු මගමයයි නොයා යුතු මඟ මෙයයි කල යුතු දේ මෙයයි නොකල යුතු දේ මෙයයි ගැළපෙන දේවල් මේ නොගැළපෙන දේ අපිට මේ ජීවිතේ ලැබුණේ විඳින්න මිසක් විඳවන්න විඳින්නයි ඇස් පේන කන් ඇහෙන කතා කරන්න පුළුවන් අතපය හතර නිරෝගීව තියෙන හොඳ නරක දෙක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් මනසක් ලැබිලා මේවා අපට ලැබුණේ පව් කරලවත් පව් කරන්නවත් නෙවෙයි උබ්බේචකත පුඤ්ඤතා සංසාරේ අපි පින් කරපු නිසා සමාජයේ දිහා ඔබ බුද්ධිමත් ඇසින් බලන්න. ඇස් පේන්නේ නැති අය, කන් අහෙන්නේ නැති අය, වචනයක්වත් කතා කරන්න බැරි ගොළු වෙච්ච අය, අතපය හතර වාරු නැති අංග විකල වෙච්ච අය, මන්ද බුද්ධිකයි. එය ලබාගත් අඩුපාඩු ජීවිතක් මා ලබාගත් පිරිපුන් මේ ජීවිතයක් දෙක එකට සංසන්දනය කරලා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න වටින්නේ මොන ජීවිතේ අපි ලබාගත්තා කොච්චරද මේ වටින ලබාගත් වටින ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන ගුණයට බර වෙමු ධහමට බර වෙමු අඩුපාඩු හදාගන්න ශීලාචාර ගුණ සම්පන්න හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වන්නට මගේ බුදුරජාණන් වහන්සේගේ මේ නිර්මල ධර්ම ශක්තිය අපටත් රටටත් මුළු මහත් ලෝක ධාතුවටමත් ලැබේවා. ඉන් සාමයේ සමගියේ සතුට සෞභාග්‍ය උදා වේවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු මම් පරන්ති ධර්මස්සමනානි සංස බලයෙන් හැමතෙම යාපතක් සිද්ධ වේවා අපි හැම දිනාම රැස් කරගත් මේ උදාර උතුම් පුණ්‍ය ශක්තිය විශේෂයෙන් සම්බෝධි විහාරාධිපතිව කටයුතු කොට මිය ගිය බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘවර අපේ කල්යාණ මිත්‍ර ගරු කටයුතු අපේ දරණාගම කුසල ධම්ම සාමින් වහන්සේට මේකින් අනුමෝදන් වෙත්වා මේ ස්ථානයේ නිර්මාත්‍රවරයාණන් වහන්සේ සම්බෝධි විහාරස්ථානයේ නිර්මාත්‍රවරයාණන් වහන්සේ හැටියට කටයුතු කොට අපවත් වීව දාලා අපේ ගෞරවනීය පානදුරේ අරිය ධම්ම සාමින් වහන්සේට එවැගේම වජිරාරාමාධිකාරී අපේ ගෞරවනීය පියදස්සිනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඒ සියලු සාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා නුවන්සේලාගේ පරලෝක භව ගමන සුවපත් වේවා වර්තමාන විහාරාධිපති ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේ පන්දිත හාමුදුරුවෝ නමින් සද්දි විහාරික සියලු සාමින් වහන්සේලා නමින් මියගිය ගුරුවරද මව්පිය බඳු මිත්‍රාදීන් දතොත් ඒ හැමෝටමත් අද මේ උතුම් පින්කමේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන කිරිබත්ගොඩ ජාතික නිවාස යෝජනා ක්‍රමේ පදිංචි දේශමාන්‍ය කීර්ති ශ්‍රී ලංකා තිලක ගෞරව නාමලාභී වෙළඳ ව්‍යාපාරික අපේ ධම්මික තරීන්ද්‍ර රවි නානායක්කාර මැතිතුමා නමින් එවැගේම සුමුදු චන්දිමා නානායක්කාර මැතිණිය නමින් පරලෝසපත්වන්ට දුනු දෙදෙනාගේම ගුරුවර දෙමව්පිය බඳු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටම බුදුබණ අහන්ට ආපු සියලු පින්වතුන්ලා නමින් නියගියටත් බෞද්ධ නාලිකාවේ ඒ නිලධාරි මණ්ඩලයේ සේවක මණ්ඩලයේ සියලු පින්වත්තුන්ලා නමින් මේ ගියයටත් රට වෙනුවෙන් මියගිය රණබිරුවන්ටත් සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධේ නිසා මියගිය අහිංසක රටවැසියන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා කියන හැඟීම ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ